ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ Thank you.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 එවං මේ සුතං ඒකං සමයං භගවා සාකිරතේ විහෙරති කාලකාරාමි తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේති භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ තුං භගවායේ තදමෝචේ යං භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමාරේ කස්ස සම්බ්‍රහ්ම කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිතරිතං මනසා තමහං ජානාමි තී තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ සාකේත නගරයෙහි සාකේත නගරාසන්නයෙහි කාලකාරාමයේ වැඩ ඉන්න දිනක 500ක් විසු සංඝයා වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත විශාල ජනතාවක් අභියස දේශනා කොට වදාරන ලද අනුසන්දේ පහක අවසානයේ මහා පෘථිවිය පස්වාරයක් කම්පිත වූ ආශ්චර්යජනක බුද්ධ ගුණ දීපණේ කරන සූත්‍ර දේශනාවක් වන කාලකාරාම සූත්‍රයේ මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. ඒ නිදාන කතාව මේ කෙටියෙන් කියුණේ එක් ධර්ම දේශනා සමයේදී සරුවඥන් වහන්සේ සාකෝත නගර සමීපයේදී කාලකාරාම විහාරයේ වැඩි ඉන්න අවස්ථාවක භික්ෂු සංඝයා අමතා මෙහෙම දේශනා කොටවා දාලා මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේවමනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්‍යාගේ දක්නා ලද අසන ලද මුනනය කරන ලද ඒ කියන්නේ ආග්‍රහණය කරන ලද විඳින ලද ස්පර්ශ කරන ලද චිතන ලද සිතින් සමුන ලද සෑම අරමුණක්ම ඒ යථාර්ථයෙන්ම ਸਰව ප්‍රකාරයෙන්ම දන්නේ කියන එකයි මාත්‍රකාකාටි කෙටි තේරුම. සාකෝප නගරය කියන්නේ සයක් නුවරට යොදන් හතක් දුරින් පිහිටි නගරයක්. ඒ නගරය ඥාත භාගය තුනේ ධනංජය සිටුවරයා උදෙසා විශාඛා වගේ මාතන් කේතුමා ධනංජය සිටුවරයා මේ ධනංජය සිටවරයා සයත් නුවරට පදිංචියට එන ගමනේදී දාන් ආහාර ගන්න ස්ථානයේ සාකේත නගරයේ ඇතුණේ. ඒ කියන්නේ වෙනම නගරයක්ම නිර්මාණය කරන්න ඕන මේ විසාකාවගේ නෞකියන් සහිත පිරිස වෙනුවෙන් ඒ තමයි සාකේත නගරය. ඒ සාකේත නගරයේ වාසය කළ කාලක පෙළ සිටවරයා සිටවරේ මේ සිටවරයා අනාථ පින්ඩක සිටුවරයා සමග එක අධ්‍යාපනය ලබාගත් කාලයේ පෙරම්බුවක් අනුව ඒ කාලක සිටුවරයාගේ දුතුණුවන්ට අනාථ පින්ඩක සිටුවරයාගේ බාලදීමයක් වන චූලසුභද්‍රාව විවාහ ජීවිතමක් ඇති කර ගන්නට ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට පැමිණි මේ සිටුවරයා කියන්නේ අනාථ පින්ඩක සිටුවරයා චූලසුභද්‍රාවක් දෙන්නම කිව්වා ස්වාමීන් වහන්සේ අපි බෞද්ධයෝ නමුත් අපට සම්බන්ධ වෙන්න තියෙන කාලක සිට නිවස බෞද්ධයෝ නෙවෙයි. ඉතින් යම් කිසි අවස්ථාවකදී අපට පිහිටක් වනු සඳහා අප ගැන ආවර්ජනා කරන ශේක්‍රයා කියලා සරුවක්යන් වහන්සේට ආරාධනා කරගෙනයි මේ විවාහ මංගල සිද්ධ වුණේ. ඒ අතරත ඒ කාලක සිටවරයා සමන්ගේ විශාල උයනට නිගන්ඨාරාමයක් කරවා 500ක් නිගන්ඨයන් වාසය කරමින් නිත දන් දෙමින් හිටියා. මේ මංගලෝත්සවයේදීද චූලසුභද්‍රාවට නියම කළා දියණිය අපේ ආර්යයන් වහන්සේලා දකින් දෙන්න අදාපි දානයක් දෙනවා මේ මංගලෝත්සවෙ නිමිත්තෙන්. ඉතින් චූලසුභද්‍රාව ගිහින් බැලුවාම නිගන්තය එතුමියට මහත් ලැජ්ජාවක් පිළිතුලක් ඇති වුණා. ඉතින් දී දී කියලා නින්දා කළ පෙරකඩක් විසිකල්ල යානේ මෙහෙම අභ්‍යන්තර හිරියාක්යක් බාහිර උත්පාදයක් නැති මේ අතර නික්ලේශී ආර්යයන් වහන්සේලා කියන්නේ කියලා අපේ ආර්යයන් වහන්සේලා ගැන කොහොම නෙමෙයි කියන ධාතා රාශියකින් සංඝ රත්නයේ ගුණ සජ්ජායනාවක් කළා. ඉතින් ඒ අනුව මේ නිගන්තයේද මහත් කලකිරීමකට පත් වුණා සිටුවරයා ගැන කාලක සිටුවරයා ගැන මේ කාලකන්ණි කෙනෙක් මේ විදිහට ගෙනාවා කියලා. අන්තිමේදී මේ කාලක සිටුවරයාගේ ඉන්නීමක් වුණා එසේනම් තමන්ගේ ආර්යයන් වහන්සේලාට පෙන්වන්න පුළුවන් දෙහිලා. ඒක මට පෙන්වන්න පුළුවන්. සාද දෙකට දවසේ සාහක දවස මම පෙන්නන්න වඩම්මලා දෙන්නම් කියලා මෙතනිය වතුමහන්තලාවට ගිහින් සමන් සිත්තමල් බ අටක් අරගෙන බුදු ගුණාවක් දිනාසල අහතර දැම්ම මේ මගේ ආරාධනේ සරුවක්ඥන් වහන්සේට දැනේවා පෙනේවා කියලා බුද්ධාධිෂ්ඨාන බලයක් මෙතුමේගේ ශ්‍රද්ධා මහණයක් නිසා මේ මල් අහසේ කාවේ යෙදුම් හතක් ගියෙන් සරුවක්ඥන් වහන්සේ දහම් දෙසන තැන ධර්මාසනයේ තියෙන සුදු ගියනක් වාගේ අහසේ රැඳී පැවතුණා. සිසරුවක් යන වහන්සේ ආවර්ජනාවකට ඒ ආරාධනය පිළිගත්තා. එදා ධර්ම දේශනාව සාමයේදී අනාථපිණ්ඩික ශිෂ්‍යවරයා පසුදින දානට ආරාධනා කළා. 500ක් සංඝ පිරිස සමග බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාළා පිටානේ දැන් මේ චූල සුභද්‍රාවගේ ආරාධනයක් පිළිගෙන තියෙනවා. ස්වාමීන් කවුරුත් ආවේ නැහනේ. ඒක මේ ඇවිල්ලා තියෙන මල් තමයි. මේ මල් තමයි මට ආරාධනය කරලා තියෙන්නේ. කියලා ස්වාමීන් වහන්සේ මේ දුන් හතක් දොරේ ඉන්න කෙනෙක් මේ වගේ ආරාධනයක් කිරීම පුදුමයිනේ. පුදුමයක් නැත සිතානේ හිමාල අනාන්තරයේ හිමාල පර්වතයේ දුන් සිය ගානක් ඈතට පේනවා වගේ යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම්, සීල සම්පන්න නම්, සුඛ සම්පන්න නම්, ත්‍යාග සම්පන්න නම්, ප්‍රඥා සම්පන්න නම් ඒ අය සත්නත්‍රයට දිස් වෙන ඕනම තැනක හිටියත් වෙනවා. නිසා ඒ චුලසබද්දා වගේ ගුණම අන්තතාව නිසා ඒ ආරාධනේ පිළිගත්ත කියා ධර්මයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට විදාන කළා හෙට දවසේ සාකේත නගරයේ 500ක් ප්‍රබින්න ප්‍රතිසම්පදාත්වා ප්‍රහතන් වහන්සේලාටම සලක දෙන්නේ කියලා. සද්දේ රජුත් මේක දැකලා විශ්වකර නිදී පුත්‍රයා නේම කළා. සිරිකාවල් 500ක් මම පිළිගන්වන්නේ. ඉන් පසු දෙලේ සියල්ලම සිද්ධ වුණා. ඒ අතරත මේ ශාකෝත නගරයේ සිකුමාලිගාවේ සිටි ස්තුල සුභද්‍රාව කල්පනා කළකින් සරුවක්යන් වහන්සේ බොහෝම අවිවේකවන ගත කරන්නේ ධර්ම දේශනා ආදී සඳහා මගේ ආරාධනය පිළිගත්තාදෝ නොගත්තාදෝ දන්නේ කොහොමද කියලා නම් සිටේ සැකයක් නැතුවම දාන සංවිධාන යෙදී සිටියා. එදාම රාත්‍රියේ මැදියම වස්තු වෛතරණ දිව රාජාවේ ලකුව නැගෙනි භාවෙන් දෙපා සර්වඥන් වහන්සේ දානේ ආරාධනය පිළිගත්තා. දැන් ඉතින් හිතෝදියාවල් වෙලාට වදිනවා කියලා. එයින් මෙතුණිය පුදුමාකාර විශ්වාසයකින් යෙතුණු විශේෂ දානෝපස්ථාන සංවිධාන කළා. පහෝදා උදය උදෑසන දානශාලාව ඔක්කොම වත් පිළිවෙත් මෙතුමියගේ නියමයෙන් සම්පාදනය කළ අතරට මගලවානුසකින්නේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පිරිසහතේ වඩනවා දැකලා උතුවාම ප්‍රසාද ප්‍රීතියකින් වැඳ නමස්කාරයෙන් බිමට බදම්මගෙන ආරාධනා කළා දානෙ පිළිගන්නවා. පළමුව අවසානයේදී මේ ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මේ නැගිමයින ඔක්කොම බෞද්ධයෝ නෙමේ මේ අත්දැකීම සුදුසු ධර්ම දේශනාවක් අවසර ලැබේවා කියලා. සරුවක්මන් වහන්සේ එදින දේශෝ දහමේ ඒ කාලක සිටවරයයි සිටුපාලේ සිළු දෙනාලයි තවත් 84000ක් දරන තරම් විශාල පිරිසයි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ සිටවරයාගේ විශාල උයන සංඝසතුවේට බුදුපාම සංඝසෝණේ සංඝසතුවේට පූජා කළා. නිගන්තයන් අපට මේ කලින් දුන්න තැන කියලා ධාරයන්නේ කැමතුනේ නැහැ. පසුව මේ සිටවරයාගේ සිටු අනේ එයින් ගියක් හොල්ල ගන්නා. ඒ ස්ථානයේ මහා සංඝරෝම වඩා හඳුන් නිත්‍ය වශයෙන් දම් පින්කම් කරමින් තමන් ඒ මුළු නගරයම බෞද්ධ නගරයක් බවට පන්වා ගත්තා. මෙන්න මේ කාලක සිටවරයා කරවා පූජා කළ උයනේ පිහිටි ආශ්‍රමයට කියන්නේ කාලකාරාමය. ඒ කාලකාරාමයේ සරුවක්මන් වාසවලදී දවසකදී ඒ නෝමින් පැවිදිවී සිටිය කුලදරුවෝ 500ක් නවක භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා ධම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා කරන වෙලාව බුදු ගුණම කතා කරගෙන හිටියා. සරුවක්මන් වහන්සේගේ කාරණේ සම්භාර ගැන මහා කරුණාව ගැන සරුවපතාඥානය කියන්නේ එයාගේ මනසේ බුද්ධ ගුණ ධර්ම ධර්ම හැටියට සාකච්ඡා කරමින් හිටියා. එතෙන් සරුවපතාඥාන වහන්සේ වැඩලා ඒ ත්‍රිසුදේ චිත් හතර බලලා තවත් විශාල පිරිසකට මඟපර නිවන්සෝ ලැබෙන පිණිස මහා පොළොව කම්පාවන සුළු මේ සූත්‍ර දේශනය පවත්වා වදාළා. ඒ කාලකාරාමයේදී දේශනා කළ බැවින් මේ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුස්කනිපාතයේ උරුමය වර්ගයේන තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව බොහෝ වැදගත්. එවාගෙම සූත්‍ර වශයෙන් කෙටි වුණාට ගැඹුරාර්ථ සම්භාරයකට සූත්‍ර දේශනාවක්. මේ දේශනාවට අපි හැදී බලමු. යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණ්‍යාතජාය සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං තත්තං පරිේෂිතං අනුචිත්තං මනසා තමහං ඥානාමි මේ පරිමේනේ දේශනා පාඨයයි මහණෙනි මේ ලෝකේ දෙවියන් සහිත මනුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් සහිත සියලු සත්ත්ව ප්‍රජාව විසින් යමක් අහින් දක්නා ලබන ඒ සියල්ලත් කලින් අතනා ලබන ඒ සියල්ලත් නාසකාවෙන් දිවෙන් කයෙන් ස්පර්ශ කරලා දුන්නා ඒ සියල්ල සිතින් අරමුණු කරගන්නවද යමක් හටොත් ඒ සියල්ල සත්තං අරමුණු වශයෙන් අභිමුඛයේ දෙකම සියල්ල එවාගෙම පරිේශිතං සිතින් සෝසයා ලබාගත් අරමුණු සියල්ල තමහං ඥානාමි තං අහං ඥානාමි ඒ සියල්ල මම දනිමි මේ තුනේ සරුවක් ප්‍රඥානේ මහිමයයි තමන් ඥානාමේ සියල්ලම නොදනි. එතකොට මේ ලෝක ධාතුව අනන්තයි. ලෝක ධාතුව අනන්ත භාවය ප්‍රකාශ කරන්න උපමා විශාතික්‍රාන්තයි. ඒකම උපමාවකින් කියන්න බැරි තරම් ලෝක ධාතු අනන්තයි. ඉසර උපමාවක් කියලා කියනවා පිළිදු බල සම්පන්න කෙනෙක් මේ සක්වල වල නැත්තම් මුළු සක්වල කරන තරම් විශාල අබකොටුවක් අරගෙන. මේ අබකොටුවේ අද අර වෙන මුළුමහත් ලෝක ධාතු එක එක දිශාව එක එක ලෝක ධාතු එක එක ආකාරයේ වීසි කරමින් ගණන් කරමින් යනවා පිළිගබලේ මේ සක්වල ප්‍රාණන තරම් විශාල අඩකටේ අදවරෙන්න පුළුවන් සක්වලන් වරෙන්නේ ඒ තරම් සක්වලන් අන්තයි එක සක්වලක සත්‍ය අනන්තයි නිසාන සත්‍යයේ අතිංකයයි කියන්නේ ලෝකයේ අතිංකයයි කියන්නේ මේ තරම් අචින්තිය වූ අප්‍රමේය වූ ලෝක ධාතයේහි සියලුම සත්‍යයන්ගේ මේ සියලු ප්‍රවත්න සරුවත්යන් වහන්සේ ආවර්ජන කළ පමණින් සියල්ල දන්නවා. ඒකයි තම අංජානාමි. ඊළඟට සඳහන් වෙන ඊළඟ පාඩය යම් හිතේ සබේවකසලෝකස සමාරකස සම්බ්‍රහ්මකස සසමන බ්‍රාහ්මණ්‍යාපජා සබේ මනුසාය හිතං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුචේ කර්මනස තං තමහං අබ්බඤ්ඤාසි ඒ ඒ වචනේම තවත් තහවුරු කිරීමේ තේරුමක් දෙවියන් සෑක නරයන් සෑක බඳු සෑක ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑක ජේ මිනිසුන් සෑක සත්ත ප්‍රජා විසින් දක්නා ලද අසල ලද ආග්‍රාණය කරන ලද රසෝ දෙන ලද ස්පර්ශ මුලින් ලද සිතින් අරමුණ ඉදන් ලද සිතේ හමු වූ අරමුණ සබ්බ සෝසය ලබා ගන්න අරමුණ තමා වෙත පැමිණ ආරමුණු ඇත සීලම සත්‍යංගේ සීලම සිත් සතර අභ්‍යන්යාසෙන් අභි අඤ්ඤාසෙන් විශේෂයෙන්ම සර්වඥතාඥාණයෙන් දැකගත්තෙමි විශේෂයෙන් දැකගත්තේ මේ කියන්නේ සර්වඥ භූමියමයි ඊළඟ පාඩම් කියනවා වගේම තව තේරුමක් යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුසා දිත්තං සුතං විඤ්ඤාතං පත්තං පදේශිතං අනුවිතිතං මනසා තං ප්‍රකාමකස්ස විදිකං අනේ තවත් සර්වඥ තාත්මානේ ප්‍රකාශ කරන වචනයක් දෙවියන් සෑත මරුන් සෑත බමුන් සෑත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑත දේ මිනිසුන් සෑත සමස්ත සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද අසන ලද ආග්‍රහණය කරන ලද පසුබිම් ලද ස්පර්ශන දෙන ලද පිටින් අරමුණු කරන ලද සදරට ස්වභාවයෙන්ම අරමුණු වේද රාගින සෝසය අරමුණු කරගන්නා ලද්දා වේද සිතින් හැසිරෙන ලද්දා වේද යම්පා වේයත සංතපාගත සුදිකං ඒ තථාගතයන් වහන්සේට ਸਰවඥ කාර්යයෙන් ප්‍රකටව ආදෝධිය අවසానයි අනුමාන වශයෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ සියල්ලම ප්‍රකට ලෙස ආબોධ කරගෙන හමාරයි. මේ අවස්ථා තුන සමහන් ඥානං සමහන් අබ්බඤ්ඤාසින් සංකතාගත සුවිදිතං. ඒ කියන අවස්ථා තුනටම කියනවා ਸਰවඥ භූමි කියලා. ඒ කියන්නේ සියල්ල දන්නවා කියන ප්‍රඥාව සම්බන්ධ වචනයකුයි ඒ වචන තුලින් කියවෙන්නේ. ඒ සියල්ලමම දනිමි, ඒ සියල්ලම විශිෂ්ඨාඥානින් දනිමි, ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකට ලෙස අවබෝධ වී හමාරයි. මේ තුන සර්වඥ භූමි, සර්වඥතාඥාන භූමියයි. ඊළඟට තියෙනවා ක්ෂීණාසරේ භූමිය කියලා අවස්ථාවක්. ඒ සර්වඥතාඥාන භූමිය අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා. ක්ෂීණාසර භූමිය සදා නෙමෙයි මෙහෙමයි. සං තථාගතෝ නෛතත්තාසී යම් හිතේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජා සදේ මනුස්සාය විත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුත්තරිතං මනසා තං ප්‍රකාශකේන උපත්තාසි අන්න ශ්‍රීනාතරෝ භූමිය ඒ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙමිනිසුන් සහිත සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නාලාද අසනලාද ආග්‍රාණය කරනලාද සූමේ සසෙන් දෙනලාද කයින් ස්පර්ශ කරනලාද හිතෙන් ගන්නලාද එවැගේම හිතේ සෝසය ගන්නලාද සිතෙන් හැසිරනලාද යන්තාග්ගේ ඇති තං තථාගතෝ මේ උපත්තාසී ඒ සියල්ල තථාගතයන් වහන්සේ සංහාවයෙන් දික්ඛවයෙන් මානවයෙන් මෙතනලාදී කියන එකයි කියන්නේ ඒ කියන්නේ සංහාවයෙන් ගන්නෙත් නෑ විත්‍ය වශයෙන් ගන්නෙත් නෑ මාන වශයෙන් ගන්නෙත් නෑ නෑ උපත්තාසේ සංහා වශයෙන් ලැබුණෙත් නෑ විත්‍ය වශයෙන් ලැබුණෙත් නෑ මාන වශයෙන් ලැබුණෙත් නෑ ඒක තවිදියට ප්‍රකාශ වෙනවා පැහැදිලි වෙනවා දැන් මේ කියන්නේ සීනාසර භූමියයි ඒ වචනේ ප්‍රකාශනකට මහ පොළොවට දරන්න බැරුව කම්පාවුන ඊළඟට සඳහන් වෙනවා ශුන්‍යතා භූමිය ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දත්තා දත්තබ්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති සුතාසෝ තබ්බං සුතං බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතා මෝතබ්බං මුතං නමඤ්ඤති අමතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති මෙන්න මේ කොටසද කියනවා ශුන්‍යතා භූමි ඒ කුමක්ද සතාගතයන් වහන්සේ දත්තා දත්තබ්බා දතේ සියල්ල ඇහෙන් දැකලා දිත්තං නමඤ්ඤති දක්නා ලද සංහාදිත්‍යමාන වශයෙන් නොගනී අදිත්තන් නමන්නේ ලෝක සත්‍යයන් නොදන්නා ලද තමන් දන්නා ලද දේ සංනාදිත්‍යමාන වශයෙන් නොදනි. දත්තන් නමන්නේ අතීතනාවත වර්තමාන වශයෙන් දක්ව යුතු දේ යන සංනාදිත්‍යමාන සමාන වශයෙන් නොදනි. දත්තානම් නමන්නේ දක්නා ලද්දෙක්ද සංනාදිත්‍යමාන වශයෙන් නොදනි. සුතාසෝ රබ්බං අසීයතේ තමන් වහන්සේ අසාගෙන සුතං නමයති ඒ සුතය අනු අනු සංඥායක අහන දේවල් තමන් සංඥා දිට්ඨිමාන වශයෙන් නොගනි අසුතං නමයති අන්නාවසෙන් නොතුන් ලද්දා තමන් අසන ලද්දාක සංඥා දිට්ඨිමාන වශයෙන් නොගනි සෝතබ්බන් නමයති අතීතනාගත වර්තමාන තුන් කාලයටයි අලින් අනියත දේවල් ගැන සංඥා දිට්ඨිමාන වශයෙන් නොගනි සෝතාරණ්‍යවන්නේති එවාගේම අසන්නාවෝ කුජලයේකෝ සංඝාදිත්‍යමාන වශයෙන්ම ගනි මුතා මොතබ්බං මුතන්නමන්නේති ඒ කියන්නේ ගඳ සෝදාග්‍රහණය කළ යුතු ආ වගේම රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු අරමුණක්ගෙන තමන් වහන්සේ ඒ ස්පර්ශය දැනගෙන මුතන් ගමන්නේ ලෝක සත්‍ය විසින් ඒ විදිහට මොනමේකන් ලබ්බක් තමන් වාසය කරනා විතිමාන වශයෙන් නොගනි. අමතන්නමන්නේති ලෝක සත්‍යයසේ එසේ මොනමේ මොකන් ලබ්බද තමන් වාසය කරනා විතිමාන වශයෙන් නොගනි. මොකබ්බන්නමන්නේති අතීතනාගත වර්තමාන වශයෙන් ආග්‍රහණය කළ යුතු රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු දේ ගැන කන්නාදිත්‍ය මාන වශයෙන් නොගනි. මොකාරම් යමන්නේති එසේම ස්පර්ශ කරන විඳින ආග්‍රහණය කරන පුද්ගලයෙකු සංඥාදී ප්‍රමාණ වශයෙන් නොගනි. විඤ්ඤාතා විඤ්ඤාතබ්බං නුවණින් අරමුණු කලයුතු සිතින් අරමුණු කලයුතු දේවල් සිතින් අරමුණු කොටගෙන විඤ්ඤාතං නමයති අන් අයත් සිතින් අරමුණු කරන දේ සංඥාදී ප්‍රමාණ වශයෙන් නොගනි. අවිඤ්ඤාතං නමයති අන් අය විසින් අරමුණු කළ නොහැකි තරම් අරමුණු කරන අවිඤ්ඤාතය කියන්නේ කන්නාදි කුමාන වශයෙන් නොගනී. විඤ්ඤා තබ්බන්නමයි අපේ කාලාගත වර්තමාන තුන් කාලයට ඇති මෙවැනි අරමුණු කරපු දේවල් ගැන කන්නාදි කුමාන වශයෙන් නොගනී. රාගයෙන් විඤ්ඤා තාරන්නමයි ඒ විදිහට සිතින් අරමුණු ගන්න පුද්ගලයන් ගැන කන්නාදි කුමාන වශයෙන් නොගනී. මේක දෙසට කියන්නේ ශූන්‍යතා භූමි කියලා. ඒ කියන්නේ සත්‍ය කුජල වශයෙන් නොගන්නා තත්ත්වය. මේ හතරේ අවස්ථාව. ඊළඟට සඳහන් වෙන්නේ ඊළඟට තුන්වෙනි අවස්ථාව. පළවෙනියෙන් කියන්නේ සාරයක්ම භූමිය, ඊළඟට සීනාසක භූමිය, දැන් ශූන්‍යතා භූමිය තුන්වෙනි අවස්ථාව. ඒ තුන්වෙනි අවස්ථාවේ මහ පොළොව කම්පිත වෙලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා යම් වික්කේ සදෝකස ලෝකස සමාරකස සම්බ්‍රහ්මකස සසමන බ්‍රාහ්මණ්‍යා පජා සදේ මනුස්සාය තමහං ඥානාමේ පුරජේය කම්මනස මුසක් ඒකයන් කිය තමහං ඥානාමිත මෙච ඥානාමේ පුරජේය කම්පස කාදසමේව තමහං මේව ඥානාමේ නදානාමේ පුරජේය තන්නවස කලි. ඒකේම ශක්ති භූමිය ගැනයි. ශක්ති භූමිය. ඒතර ශක්ති භූමිය කියන්නේ තවත් ගැඹුරු කාරණයක්. දෙවියන් සහිත, මරුන් සහිත, ගනුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍ය විසින් දක්නා ලබ, අසන ලබ, ආග්‍රහණය කරන ලබ හසින් දේ ලබ, ස්පර්ශ දේ ලබ, සිතින් අරමුණු කර ගන්නා ලබ, සිතින් හැසිරෙන ලබ යම් කාර්යයේ ඇති සමහන් ඥානමය ප්‍රවේයයන් ඒ මන බන්ධනේ කියන්නේ නම් සම්මානස මුසා ඒ මගේ මුසාවක් වෙනවා මේ පිටාවදව සම්දිස්ථානය දන්නවා කියලා කියනවා නම් ඒක මගේ මුසාවක් ඒ මොකද මුසාව කියන එක සඳහන් කරන්නේ පරමාර්ථය සම්මතය මුතුබංශයි පරමාර්ථය සෙන් දක්නා මමලා කෙනෙක් නෑ ඒ කියන්නේ අයක සත්‍ය සම්බන්ධ සීලෝන අරහන්නා වූ මම කියා තණ්හාදිත වාසය ගන්න කෙනෙක් මාවෙත නැහැ. එසේ තියනවා කියලා නම් ඒක නිසා. ඒකයින් කියන්නේ ඒකට උනහාරේ ඒ විදිහට තණ්හාදිත මාන වශයෙන් ගන්නවා. මෙලේ ධර්ම ස්වභාවයක්, වින් ධර්ම ස්වභාවයක් ආදර කරගන්නවා කියනවා. ඒක පළවෙනි සත්‍යය. ඊළඟට තණ්හාව ඥානාමිත නිකුදාමිත වදයන් තම්පස්ස පාදිසමීය. මේ ලෝක සත්‍යය විසින් දකාලද අතනලද ආග්‍රාණය කරන රසෝදේනාද ස්පර්ශෝදේනාද සුඛින් කරනලද සානාරමණක්ම සානාමිච අම දන්නවා මෙච දානාවේදී ක්‍රියාවක් දන්නේ නැහැ ඊවනම් සංපස්සතාවි සමයේ ක්‍රියාවක් වෙනසාවක් වෙනවා එතකොට මම හොඳම දේවල් කියනවා එතකොට සංහා දුක්මාන නිසා කන්න මාන වශයෙන් එසේ කමන්න නොගන්න බැවින් එසේ දන්නේමි නොදන්නේමි කියව මුසාවක්. ඒක සත්‍ය භූමිය. තුන්වෙනි පාඩේ කියන්නේ තමහ මේ දානම් නනදානම කියවදී සම්මනස කලි. යම්කින් ඒවා මම දක්න නොදන්නේ නැහැ. කියනවා ඒක මගේ දෝෂයක්. මගේ පොත දෝෂයක්. ඒ කියන්නේ කන්න ආසය මාන වශයෙන් නොදන්නවනම් ඒ දෙක මම දන්නේත් නෑ මොකද නෑ කියලා ප්‍රකාශ කරන්න බෑ. සමහරක් නෑ නොදන්නේත් නෑ කියලා ප්‍රකාශ කරනවා. ඒකත් අන්න අධික්‍රමාණයට සැබවින් ඒක මගේ දෝෂයක්. ඒ අවස්ථාව තුළට ගෙන සත්‍ය භූමිය, සත්‍ය ඥාන තුන්වෙනි භූමිය. සත්‍යෝනේ ශීලාසය භූමිය සත්‍ය භූමිය. ඊළඟට තමයි අර ප්‍රථමයෙන් ප්‍රකාශ වූ සුඛා භූමිය වැටෙන්නේ. මෙසේ දකේ පුදේ කියන්නේ අහන් දැක්කේ පුදේ දැක තේරුම් ගන්නෙ. කලින් කියපු දේවල් ගැන ඒ ස්කින් ඇසීපුද අතර ලැබද අල්ලද ඇසී යුතුද අසලයා කියන මේ සියල්ල සංවාදිකන වශයෙන් ගන්නෙ නෑ. එන ආග්‍රාම රසන රාගයේ නිෂ්පර්ශන කියන කෙනේ මේ ලැබුණද බලද රාගයේම දකිතද ඒ ආස්පර්ශ කරන්න සංවාදන වශයෙන් කිසිසේත් නොගෙන හරියි. මේ අවස්ථාව සඳහා ශූන්‍යතා භූමිය කියලා. ශූන්‍යතා කියන්නේ සත්පුද්ගල සංඥා සම්පූර්ණ බිඳවැටෙන තැනක් එතන. ඊළඟට සඳහන් වෙන්නේ කාදී භූමිය. ඉතිකෝ භික්ඛාදත විපස්සතමක විඤ්ඤාණය සදාන්නේසු කාදී නේව කාදී. සංඝා කාදී සම්මෝ අඤ්ඤෝ කාදී උත්තර අනිතතරව නැත්තේ වදාමි. මේ අන්තිම සූත්‍රය. ඉතිකෝ භික්කවේ මෙන්න මේ විදිහට කතාව. දුක්ඛ සුඛමුත නිවාසස ධම්මේසු. වශයෙන් දක්නා කනේ අහනලාද ආග්‍රහණයද වශයෙන් දෙලද විශ්වාසය. සිතින් අරමුණු ගන්න මේ ධර්මයන් සම්බන්ධව කාදීයව තණ්හා දුක්ඛයෙන් කිසියම් සම්බන්ධතාවයෙන් ආදී නොසලන දෙයක් තව තියෙනවා. නොසලන්නේ කියලා. කාම තණ්හා තන කාම තණ්හා ඒ කාමී ගුණය අන්න උත්තරීතර සාදී සාදී උත්තරීතර සමුතර වනති ඊට වඩා උත්තර සාදී බවක් හරි ඒක ප්‍රේමතර සාදී බවක් නැති නැත්තේ කියන කුණාමන වශයෙන් අදාළයි ඒ සාදී දැන් මෙන්න මේ පංචමහා භූෂරයක්ම භූමියයි චීනාශ්‍රෝගයයි ඊළඟට සත්‍ය භූමියයි ශූන්‍යයයි කාගේ භූමියක අවස්ථා පහේදී මේ මහා ඒක දරා ගන්න බැරුව කම්පිත වෙලා තියෙනවා. මේවා එකක් එකක් ගන්න දැන් අපි කරනවා නම් සාම වැඩගත් ආරාවක් මුතු කරගන්න තියෙනවා. පිටකට කෙටියෙන් සලකා බලමු. අන්තිම නිගමන ගාථාව යම් කිංති දිතං සුතං මුතං වා භෝ සුතං යසත්ත මුතරෝ සං සේසුපාදී සයසංසේසු සත්තං සාපි පරං දහවියේ ඒකං ච සත්තං ච සල්ලං පටිගත්ස්වා අද්දෝසිතාය පදා විසක්ඛා ඥානං තස්සාමිතෝ ඒකං අද්දෝසිතං නත්ති තථාගතන්ති ඒ ගාථා බලන සලකා බලන කොට තවත් දුරට ගන්න පුළුවන්. යම් සිත දිත්තං සුතං මුතං වා අද්දවසිතං සත්ව මුසං සත්ව මුතං පරේෂං. මත්‍යාවිසින් මෙතන පරේෂං කියේ ලෝක සත්‍යං යමක් දක්නා අසරණ ලැබෙනම් මුතං සංකේම ආග්‍රහණය කරන ලැබෙනම් රස ලැබෙනම් ස්පර්ශ ලැබෙනම් අද්දවසිතං සංඥා ධ්‍යාන වශයෙන් දැක ගන්නා ලද එහිලා මොසුපාදී සරසංගතේසු සත්‍යං නොසාවාපි පරන්දහය එතකොට මේ කාදී ගුණය ප්‍රාගතයන් වහන්සේ අමරණදේ මේක සත්‍යයි ඒක අසත්‍යයි කියලා යම් ව්‍යාකරස කරනවා නම් ඒ ඒ කතාවකයන් වහන්සේ සාදිත්‍යමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ මුතේ සුපාදී සයසදේසු සත්‍යං මුසාවාපි ප්‍රහේය අනුන් කියන රහෝතු මහසවන්නේ නැහැ අනුන් කියන කියන හැටි මේක ඇත්තයි මේක මුසාවයි කියලා මහසබාරය ඒ කියන්නේ දැන් ලෝක සරතරතේ කොටස් දෙකක බෙදෙනවානේ ඉදම අත්තං හේවමඤ්ඤං මේ තමයි ඇත අනිත් සියල්ලම මුසාවය අසත්‍යය කියලා ඒවත් සංගිතයි සරුවත්මන් වහන්සේ ඒකවා විසින් භාවිතා කරන මේ දේ පමණයි ලක්ෂ්‍ය මේ දේ අසත්‍යය කියලා කියලා කෙරෙහි උන්වහන්සේ පිළිගන්නේ නැහැ ඒකං සරලං ප්‍රතිගාරිස්වා මෙන්න මේ උල ඒ කියන්නේ හිතට මහ වරදෙන මේ උල කල්ලාතු උන්වහන්සේ ආවෝද කරගත්තා අඥාසිකාර ප්‍රජා විසක්කා මේ ලෝකයා මේකට බැසගෙන ඉන්නවා සමාධි ප්‍රමාණ තුනෙන් ධිට්ඨියට විශේෂම් බැසගෙන ඉන්නවා ඥානම තස්සකතේ වේස සමන් වහන්සේ දැන් දක්නාදේ එසේමයි ඒක දක්වෙන්නේ නැහැ ඒක අද්වෛත වචනා බුද්ධා හැටියට දෙකමයක් වෙනස් කරන්නේ ඥානං තස්සකතේතං අජ්ජෝසිතං පිටකාන තථාගතයන් වහන්සේට සේලාට කන්නාදිත්‍ය මානවසේ කිසිම අරමුණක දැකගන්නක් නැහැ කියන අය යන්තම ගාථාවෙන් කියවෙන්නේ. ඒකට දැන් සමස්තයක් වශයෙන් අපි සලකා බලන මේ සූත්‍රයේ අදහස ප්‍රථමයි ਸਰවඥතා ඥානෙ ප්‍රතිඥාය. ඒ කියන්නේ ලෝක දතේකතා ඒ ਸਰවඥන් වාසේ ධර්ම. ලෝක දතේකතා තාග්ගේ සර්වඥ වහන්සේ විශේෂයෙන් දන්නා. ලෝක දතේකතාග්ගේ සර්වඥන් වහන්සේ ප්‍රකට වශයෙන් දන්නවා. ප්‍රේතේ නවත්තා තුන සරුවක් නුඹ. එතෙන් මේ සම්පූර්ණ සරුවක් ආඥානය ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට කියෝනේ ශීනාස්තුමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේ කියන ලෝකත්වයෙන් දකින අහනාදී සිරමුණු ගැනත් නම් ලෝකත්වයේ සම්බන්ධ සංහාවෙන් දික්තියෙන් කිසිවක් නෑ වගන්නේ. කිසිප සංහාදිත්‍ය මාසෙන් මාන වශයෙන් උපදේවා නෙලයි. ඒකන් වහන්සේ නික්ලේශී භාවයේ ශීලාසෝ භාවය. එතෙන් මේ ශරීරයක් වන් වහන්සේගේ අහං ගුණය සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට සඳහන් වන සත්‍ය භූමිය. ඒකෙන් තමන් වහන්සේ මා විශාල ලෝක සංනිවාසයක ඒකන දකුණහන හිතන කියන දේවල් ලෝක දැනගත්තා. මම තමයි මේ මේ කියන හැඟීමක් සඳහසර නැහැ. සමහන් ඥානමයි පිටස් වදන් සම්මනස මුසා කියන එකයි. සමහන්සේ මේවා දන්නවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මමයි මේ සියල්ල දන්නේ. අනෙක් නෙමෙයි මේවා දන්නේ මමයි මේවා දන්නේ කියලා උන්වහන්සේ ආත්ම දෘෂ්ටි වශයෙන් කියවත් නොදන්නේ නැහැ. ඒ වගේම සමහන් ඥානාමිච ඥානාමිච වදයන් සංකල්ප පාරිසනේ. මම දන්නේත් නැහැ කියන්නේ මම අන්නවා කොටසක් දන්නේ නැහැ කියලා කියන්නත් බෑ. ඒතරස ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටි හිතානුම කතා කරන්නේ. අහං නේවදානම් නේනදායක වදයන් සම්පස්ස මේ පන්නවස කලි. ඒකට දැන් මම දන්නේත් නෑ නොදන්නේත් නෑ කිව්වොත් එතන තේරෙන්නේ කොහොමද? කොටින් මේ ලෝක සත්‍ය සම්බන්ධ සංහාසය සියල්ල දන්නා නම් එන්නෝ සමන් වහන්සේගේ ආර සංඥාවෙන් ගෙදෙන්නේ සංනාදිත්‍ය මාසයෙන් ගෙදෙන්නේ කියන එකයි එතන සම්මයෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට කියන්නේ ශූන්‍යතා භූමිය. ඒ කියන්නේ මේ ලෝක දෙහි සියලුම සත්‍ය ප්‍රජාවසුන් දක්නාලද අහන්නලද අරමුණු ගන්නාලා හිතනලද ඒ සෑම දෙයක් පිළිබඳ තමන් වහන්සේ සියල්ල දැනගෙන ඒ සම්බන්ධව සංහා කියන අනවශ්‍යයෙන් උපගමනයක් කරන්නේ නැහැ ඒගොල්ලන් තමයි ශූන්‍යතා භූමිය හැදෙන්නේ අන්තිමට ආදී භූමියෙන් කියවනේ තමන් වහන්සේ ලෝක ධාතුෙහි සෑම සත්වෙම අදින ලැබෙන අරමුණු කෙරෙහි ආවසින් හරි දෝෂ වශයෙන් හරි විතර සයවා සංනාදික්කම යම් තැනක තියෙනවනේ උතුම් ලෝභ දෝෂ එනවා ඒ දෙකෙන් සුද්ධලෝෂ හැලෙනවා ඒකම තමයි ප්‍රියමනාප කමදේ කෘෂ්ණාවෙන් සැලෙන අප්‍රියාප දේ ගැන ද්වේෂයෙන් කටගෙන සැලෙන ඒ හැම කෙනෙකුම දික්තිමාන ආදී සැලෙන ඒ දේ සරල ස්වභාවයට ලෝකධාතේ සරුවක්යන් වහන්සේ එමෙම අරමුණක දේවා සැලීමට වහන්සේ තාදී මුති හිතාසිටන ඉන්ද්‍ර කියලා පාදේ ඒ තාදී භූමිය ඉතින් මේ පංච මහාවේ එකක් එකක් පාසා බුදුගුණ සම්භාරය ප්‍රකාශ වෙන්න තියෙනවා එහෙබැයි මේ එකක් ගන්න වෙන වෙනම දේශනා කරත්වන අගමක සාර්ථකව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කියන්නේ සූත්‍ර දේශනාව අරන සම්පූර්ණයක් පමණයි. මේ දේශනාව ශ්‍රවණය කරන සංඝ පිරිස විශේෂයෙන්ම සමාධි මුත්‍තික පිරිසක්. ඒ සංඝට ශ්‍රද්ධාව බහුල පිරිසක්. ඒ පිරිසේ බුද්ධ ගුණ කියවනකොට චිත්තසාන පස්සන ප්‍රීතියෙන් පිළිපෙනා චිත්තපස්සද්දී සුත සමාධි කියන මේ ළඟට උනා. ඒ සමාධිමත්පත් වූ සිතින් යුතුව ඒ මොහොතේ වාසනා ඥාන වැඩි දියුණු වීමෙන් ප්‍රතිපද භික්ෂුන් වහන්සේලා සහ සස්සසිතේ විශාල පිරිස අතරට සෝහාර්ධාසක් තරම් පිරිස මඟ සංවාදෝධ කරගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත්වලා. ඉතින් මේ දේනාවක් නැවත නැවත සිහිපත් කරන්නට වා. සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙලා අපේ බුද්ධානුස්සතිය වඩනවානේ. ඒ බුද්ධානුස්සතිය වඩනකොටත් මේක සිද්ධ වෙනවා. මේ කියන සූත්‍ර පාඨ සිහිනාම අපේ චිත්තසංතානෙට පුදුමාකාර ක්‍රියාවක් ඇති වෙනවා. එතකොට දැන් දිත්තං කියන්නේ හෙන්දාලාද, සුතං කියන්නේ කනනාලාද, මුතං කියන්නේ නාසයෙන් ආග්‍රහණය කරලාද සහ දිවෙන් රසලාද, කයින් ස්පර්ශලාද තුනම මුලින වශයෙන් කියවෙනවා. විඤ්ඤාතං සිතින්ම ගන්නාලාද ආරමුණ. ඉතින් මේ ශරීරයක් යනවා ආසේ දන්නා බව, විශේෂ යන්නා බව ප්‍රකටව දන්නා බව, ඒවා කෙරෙහි සංහාදිත්‍යමාන වශයෙන් උපනයක් නොකරන බව, එවැගේම සංහංශේ දන්නවාය ප්‍රතිශක් දන්නවා ප්‍රතිශක් නොදන්නවාය දන්නේ නැත්නම් නොදන්නේ නැති කියන ප්‍රකාශ නොකරමින් නොකිරීම වශයෙන් සත්‍යයේ පිහිටා සිටින බව එවාගෙම උන්වහන්සේම අරමුණක් කරෙහි අර සංනාදිත්‍යමා නූපදනාසේ ශූන්‍යතා ධර්මයේ ප්‍රතික්න බව උන්වහන්සේ ලෝකකාර සම්බන්ධව සලියුමක් නැතුව පාදී ගුණය පිහිටා සිටින බව සිහි කරන භාවනාට වාඩි වීමෙන් අපේ භාවනා පූර්වකෘත්‍ය බොහොම ගාම්භීර අර්ථයකට හිත සම්බන්ධ වූ බැවින් හිතෙක්මනින් අමාදුමත් කරගන්න හේතුවක් වෙනවා. සාසරවත්යන් වහන්සේගේ වැනි පෘථේ කංශකල දේශනා අතුරෙන් එකක් තමයි අකාරාම සූත්‍ර දේශනාව. මේ දේශනාව අපේ කටපාඩම් ගන්න බලාපොරොත්තු වෙන්නේ එවැගේම අද බහුතා කරමින් ඒ භවනාට උපකාරී සූත්‍රයක් බාට පමුණවා ගන්නත් බලාපොරොත්තු අධිෂ්ඨාන කරගනිමු. ඒ මොකද ප්‍රසාදනීය සූත්‍රාන්තයක්. ප්‍රසාදනීය සූත්‍රාන්ත මනසිකාරයේ විශේෂයෙන් සම්බුද්ධංග වැඩි දියුණුවට හේතුවක් වෙනවා. පිරිසම්බෝධ්‍යංගය වැඩි දියුණුවකට අර පස්සද්ධි සමාධිය ආදී බුද්ධංග වැඩි දියුණුව වීම සඳහා එකම හේතුකාරී වෙනවා. ඒකම මේ ගාම්භීර වශයෙන් වර්ණ සමත භාවනාවන්ට අතිශයින් උපකාරී වෙනවා. එයාගේම නැවත නැවත නැවත බුදු ගුණ වර්ජනා සඳහා කාලපාරාම සූත්‍රය වර්ජනා කිරීමෙන් අන්ත විශේෂ චිත්ත බන්ධියක් ඇති වෙනවා. අපේ ලංකාවේ කාලබුද්ධ රත්නත මහ රහතන් වහන්සේ කලවර ප්‍රරෝදාසක කලුදේ පොතන සමීපේ කලු කිමිරි වාහකයක කලු ගල් ආසනයක වාඩි මේ කාලපාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව සඳහන් වෙනවා. එදා ස්වයං කාර්යය සඳහා පෙරවස් සමාදන්ව සිටියේ සම්දාපේශ රජෙකු තැත නැකම් දෙපා මෙලකේශ කෙළවර කාටත් නොවලා හිටියා නම් බණ ඇසුවා. එළිනකම්ම දේශනය පැවැතුණා දේශනා අවසානයේ රජතුමා මහත් හමින් සොම්නසේ සාදුකාර දුන්නා. තාතන් වහන්සේට තේරුම් ගියා රජතුමාගේ කතාවද සංකේතයක කලවලා කොයි වෙලාවද බණ හඳාවා. ස්වාමීන් මුල් ගාථා කියනකොට මම බණ හඳාවා. මහරජා මේ හිතගෙනම වනහන්න වීම මේ දුෂ්කර දෙයක් නෙවෙයි පුණ්‍යම් රාත්‍රිය. ලක ස්වාමීන් මේ වාගේ මිහිරිහනේ බුදුබණහන බුදුගුණහන ඒවා නම් ජීවිතාන්තය දක්වාවත් නොසැලී නොඇති හිතගෙන බණහන්න පුළුවන්. ස්වාමීන් අවකාශ ගංගාවක් මුහුණේ කරේ වගේ වාසි විසුතුරු ධර්ම දේශනාවක් බුදුගුණ දේශනාවක් පැවැත්වුවා තවත් බුදුගුණ ඉතිරි කියනවාද ස්වාමීන් මහරජා ධර්ම දේශනාවක අල්ප මාත්‍රයයි ස්වාමීන් උපමාවක් මහරජේ දෙවොඩ කලා ගලක් ගඟන ගලන වෙලාවේ ඉදිකටු මලක් ගංගියට ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුලේ පිට වෙන වතුර සුවල්පයි ඉතුරු වතුර අප්‍රමාණයි එයාගේ මාදේශයේ බුදුබණ ඉදිකටු මලෙන් ඇතුලේ පිට යන වතුර බිඳවා විශ්වාල්පයි මදසූ බුදුබණ අනන්තයි ස්වාමීන් කලෝපමාවක් මහරජ සියක් පිළියෙක වපසරියට කුමුරු යායක එක විපරණයේ ඇත ස්වල්පයි ඉතුරු විපරණයට අප්‍රමාණයි ඒ වගේ මාදේශෝ බුදු ගුණ එක විකල්ප කැටවාගේ ස්වයං ප්‍රමාණයයි මොදේශෝ බුදු ගුණ ප්‍රමාණයයි ස්වාමීන් තවත් උපමාවක් මහරජාහසේ පියාපත වෙන පස්වේගේ පියාපතට යටපත් යට වෙන අවකාශයේ ස්වල්පයි පියාපතට යට නොවන අවකාශයේ අප්‍රමාණයි අනන්තයි ඒ වගේ මා ප්‍රකාශ කළ බුදු ගුණික ස්වල්පයි මොදේශෝ බුදු ගුණ අවකාශයේ අනන්තයි ස්වාමීන් ගැලපෙන උපමාවක් කිව්වා ස්වාමීන් මේ විදිහේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශේෂිත බුදුගුණ දේශනාවක් පැවැත්වීම නිසා මට වෙන ධර්ම පූජාවක් අතේ ඇත්තේ නැහැ. මේ 300ක් වටක් ප්‍රමාණ යෙදුම් ඇති මේ ලංකා රාජ්‍යය මම අද මේ ධර්ම පූජාට පූජා කරනවා කියලා කාර්ය පූජා කළා. රහතන් වහන්සේද ආපසු රාජ්‍ය බාර දින දසරා ධර්මින් කාර්ය කරන හැටි කාවාදනු ශාසනාවකට පවරා දුන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා මේ සූත්‍ර දේශනේ මාතෘකා කළොත් අප්‍රමාණ බුදුගුණ සම්භාරයක් දේශනා කරන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිසා ඉදිරි අවස්ථාවල මේ බුදුගුණ සම්බන්ධව තව තවත් අපට කරුණු එකතු කරගන්න ලැබේවා. ඒකම මේ කාලකාරාම සූත්‍ර දේශනාව හඳින් ධාරණය කරන නිසකතා ආවර්ජනා කරමින් බුද්ධ ගුණානුස්සති භාවනාවක්ද සපුරා ගන්න අදිෂ්ඨාන කරගන්න අතරතේ මේ සත්ස්වාරයක් මහා පොළොව කම්පා කරමින් සරුවක්න භූමියේ පිහිටා එවැගේම ශීනාසුර භූමියේ පිහිටා සත්ත්ව භූමියේ පිහිටා ශූන්‍යතා භූමියේ පිහිටා කාමී භූමියේ පිහිටා ලෝක ධම්මසයසු සරුවක්යන් වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභාව බලෙන් අනන්ත බුද්ධ ඥානානුභාව බලෙන් අනන්ත බුද්ධ තේජානුභාව බලෙන් අනන්ත බුද්ධ රිද්ධානුභාව බලෙන් අපට දවසින් දවස ගෙවි ගෙවි යන මේ ජීවිත කාල පරිච්ඡේදය තුල ඥාන විඥා මාර්ගඵල නිර්වාණ අවබෝධය දක්වාම සාසන ප්‍රතිපත්තියෙන් මුදුන් පමුණවා ගැනීමට ශක්තිය බලයේ ධෛර්ය වීර්යය ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍යානුභව බලයෙන් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී සම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.